ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සන්ති කෞරවණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි අද සතිපට්ඨාන සූත්‍රය කියන මේ වටිනා සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍ර දිගේ මතු වෙන ධර්ම කාරණා ඉදිරිපත් කරගනිමින් ක්‍රමයෙන් සති අටක් ගත කරලා අද මේ නවවෙනි ධර්ම දේශනා වාරයටයි සකස් වෙන්නේ. ඒ වාගේම වටිනා පිළිසක් එකතු වෙලා වටිනා වස් කාලයක් සමගියෙන් යුක්තව ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීමේ යෙදී ගත කරන අවස්ථාවක්. මේ වාගේ පිළිසකට මේ වාගේ ධර්ම දේශනාවක විවරණයක මැද හමු වෙන අවස්ථාව ධර්මවල ටිකක් ගැඹුරු පැත්ත සූක්ෂම පැත්ත අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම ඊ타නත්ම ඕලාරික ගොරෝසු තේරුම් බේරුම් කර ගන්න පුළුවන් පහසු තැනින් පටන් අරගෙන ක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික සියුම් භාවයට සූක්ෂම භාවයට මධ්‍යස්ථ තත්යකට කලල අවස්ථාවට රාග අවස්ථාවකට එමෙහිට එමෙහිට එමෙහිට එමෙහිට මේ අපේ සංසාර ගැටලුව පුංචි කරලා පුංචි කරලා පෙන්වන්න පටන් ගන්නවා. ඒක නිසා ඔය ඒකායනෝ අයම් බෙක්ක වේමග්ගෝ කියන ඒකායන පදයෙන් සමහර විට සම්ප්‍රදාන කුල අර්ථ දෙකක් එක මාර්ගයක් නැත්නම් එකම රේඛාමයේ පාසයෙන් පෙන්වන්න පුළුවන් එකට එකක් සම්බන්ධ කරගෙන දන්වල් පුරුක් ගැට ගහගෙන යනවා වගේ දිනෙන මාර්ගයක්. ඒක නිසා ආනුපුරු අනුපිළිවෙල වැඩපිළිවෙලේදී උග දෙනෙක් දෝෂ රහිතව වැඩේ ගෙනියන්න නම් සතිපට්ඨාන මාර්ගය තමයි ඉදිරිපත් කරගන්නේ. මේ සතිපට්ඨාන මාර්ගය කාමටත් ඊටාම සූතමය වශයෙන් නැත්නම් අසා දැනගන්නා වූ බෞද්ධ ඥානීය වශයෙන් හෝ වේවා කාය අනුපස්සනාව කියලා කොටසක් වේදනානුපස්සනාව කියලා කොටසක් චිත්තානුපස්සනාව කියලා කොටසක් ධම්මානුපස්සනාව කියලා කොටසක් වශයෙන් කොටස් හතරකට බෙදලා තියෙනවා අපි උද්දේශ වාරයේ වශයෙන් මාත්‍රකා කියාපෑම් වශයෙන් දැන් කායानुපස්සන වේදනානුපස්සන කොටස් පසුගිය වාරේ හමාර වෙනකන් සාකච්ඡා කරන්න යෙදුණා. අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ චිත්තානුපස්සන කොටස. එකට නම් හොඳ රසයක් මදේ හරි අහුවෙනවා වගේ රසයක් තියෙනවා. ආධුනික කෙනෙකුට නම් කොහොම තේරුම් ගැනීමකට අපහසු ඒ වගේම අදහා ගැනීමට අපහසු සංකීර්ණ සූක්ෂම පැත්තක් වශයෙන් තේරෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වාගේ මේ සංකීර්ණ සූක්ෂම දේවලු නොතේරෙන පෘථග්ජන හිතත් කෙලින්ම සම්බන්ධ කරපු සූත්‍ර බර ගානක් අපේ සූත්‍ර පිටකේ ඉතුරුපත් වෙලා තියෙනවා. ඒක නිසා මේ සූත්‍රය අහපු කෙනාට නිවන් දක්කන්ට යොමු වුණාට අනික් ඇත්තන්ට අර තරම්ම ප්‍රායෝගික කාරණාවක් ඉස්තරිත කරන්නේ නැහැ. එහෙම නමුත් ඒවා සරුවත්න දේශිත, ශ්‍රාවක දේශිත සූත්‍ර වශයෙන් සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ චිත්තානුපස්සනා කොටසට යනකොට ඒ දක්වා භාවනා කරලා ඒ දක්වා පාරමිතා ධර්ම, නිශ්චය ධර්ම සම්පූර්ණ කරගත්ත කෙනාට සරුවත්යන් වහන්සේගේ ඒ හිත පිළිබඳ විවරණය අහනකොට පුදුමාකාර සතුටක් පුදුමාකාර මංගල භාවයක්, කල්යාණ භාවයක් පැටෙන්න පටන් ගන්නවා. මේක ඇත්ත වශයෙන්ම මධ්‍යේ කල්යාණයට වැටෙන ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරිෝසාන කල්යාණ කියලා. අපේ බුද්ධ ශාසනයේ කල්යාණ තුනක් තියෙනවා මංගල ධර්ම තුනක් තියෙනවා භාද්‍ර ධර්ම තුනක් තියෙනවා හොඳ ධර්ම තුනක්. ඒ ආදි කල්යාණයට ඔය සීල කොටස වැටුණට මේ මධ්‍යේ කල්යාණයට තමයි මේ මේ චිත්තානුපස්සනා කොටස මේක සමහර මේ චිත්ත භාවනා කියලා මේකට සඳහන් වෙනවා. මේක සාරවත්යන් වහන්සේ ලෝකේ ප්‍රාතෝර්භූත වෙන්න කලින් නැත්නම් සර්වඥතා ඥාණයෙන් මේ ලෝකේ මම බුද්ධ කියන અભීත සිංහනාණේ ඥාදේ කරන්න කලින් තිබුණු ආගම් ඔක්කොම මේක තමයි අවසාන කියලා හිතාන හිටියේ. මේ හිත අයින් කර ගැනීම නැත්නම් හිත චිත්ත භාවනාව සමත භාවනාව තමයි අවසාන වශයෙන් නිෂ්ඨා වශයෙන් ඇති කරගෙන හිටියේ. ඒ නිසා ඒ අත්ෝ සීලය ඉක්මවලා හොඳ ආධ්‍යාත්මික පරිසරයක් ඒ කාලේ ඉන්දියාවේ ඇති වෙලා තිබිලා තියෙනවා. නමුත් සර්වඥාන්සේ ඒ පෙරපවතුනා වූ పూర్ව බුද්ධ ඒ පරිසරය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා නොවේ. උන්වහන්සේ ඒක ප්‍රයෝජනය සලකලා ඉදිරිපත් කරගත්තා. ඉදිරිපත් කරගත්තේ භාවනාවට පෙළමෙන බුද්ධ ධම්ම සංඝ සරණ යන ඒ ත්‍රිවිධ රත්නයේ සරණ යන ඇත්තන්ට විශාල ශක්තියක් ධෛර්යයක් ඇති කරන තාලෙට. හැකි සංඥාවක් කුසල ඡන්දයක් ඇති කරන තාලෙට. ඒ නිසා සමහර සූත්‍ර වල කෙලින්ම දේශනා කරලා තියෙනවා පබස්සර මිදම් බෙක්ක වේ චිත්තං. පංචකෝ ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතං. පාණි මේ අපි පුහුණු කරන්න හදන භාවනා කරන්න හදන හිත ස්වභාවයෙන්ම ප්‍රබහස්සරයි. පබස්සර මිදම් බෙක්ක වේ චිත්තං මේ හිත ස්වභාවයෙන්ම ප්‍රබහස්සරයි. පංචකෝ ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතං. එහෙම නමුත් මේක මේ පරිබාහිරව පැමිණුණා වූ උපක්ලේශ ධර්මයන්ගේ, කසල ධර්මයන්ගේ, දූවිලි ධර්මයන්ගේ, දේවතුරු ධර්මයන්ගේ කෙලසිලා. ඒ බව මේ අසුත පුතඥය දනිනේ. ඒක නිසා මේක තෙල් කුණු වැහිච්ච, කෙලසිච්ච, දූවිලි බැඳිච්ච, කුණු වෙච්ච එකක් විදිහට හිතන. අනුන්ගේ දේවලුත්, අනුන්ගේ හිතුත් එහෙම හිතන. නමුත් ඒ හිතනකොට අරමුණු වෙන්නේ ඩක ගන්න අර පිට තියෙන කුණු ටික පිට තියෙන තෙල් කුණු තට්ටුව පිට තියෙන දූවිලි තට්ටුව පිට තියෙන කෙලස් තට්ටුව මොකද මේ අසුතවත් පුතා ඥානය කවදාහක්වත් දෙයක් විනිවිද දැක ගන්නට ඇති හැටිය දැක ගන්නට දෙසරයක් බලන්ට ඉවසීමේ ශක්තියක් නැහැ දැකපු ගමන් මේ වහාම විනිශ්චයකට පෙළඹෙනවා ඉතින් මේක තමංගේ හිත ගැන යෝගේ බොහෝම පහත් නීච ලංසුවක දාලා කල්පනා කරනවායි කියන එක පෘථග්ජනයට බොහෝම ලොකු විනෝදාංශයක්. ඒකනේ මෙච්චර නීච වැඩ කරන්නේ. අපාගාමී වැඩ කරන්නට හේතු වෙන්නේ මේ තමන්ගේ தত্ত্বය ඒ තරම්ම නීච කරගන්න එක. ඒ විතරක් නෙවෙයි ඒක. ඒ විදිහට කරගන්නකොට අත්තානුවාදයක් වශයෙන් තමන්ට නිග්‍රහ කර ගැනීමක් වශයෙන් අත්තක් ක්‍රමතයක් වශයෙන් ආත්ම අත්තගිලමතාන් යෝගයක් වශයෙන් දුකට හේතු වෙනවා ඒක සරුවත් යනසේ දේශනා කරෝ දේශනා කරන සේ දුක්ඛෝ අනලියෝ අනත්ත සංහිතෝ. මේක ඒකාන්තම දුක පිණිස පිහිට හිත පිහිට වෙනවා හේතු වෙනවා අනාර්ථයේ පිණිස හේතු වෙනවා. නමුත් මේකේ අනිත් පැත්ත තමයි අනුන්ගේ හිතත් අර තමන්ගේ කුණු වෙච්ච හිත. පිටින් කුණු ගෑවෙලා කුණු වෙච්ච හිතෙන් අනුන්ගේ හිත දකින්න කොටත් හිතන්නේ අනුන්ගේ හිතත් මේ වගේ ආය හොදලා කොට ගන්න දෙයක් නැහැ. ඒකත් කුණු වෙලාමයි කියන්නේ මගේ වාගෙමයි කියලා අර බාහිර හිතත් හිතලා ඒ මනුස්සයා නැති කරන්නට, එයා විනාශ කරන්නට, එයාගේ පක්ෂේ පරද්දන්ට, එයාගේ ධර්මයේ නැති කරන්නට, එයාගේ රුචි අරුචිකම් වලට විරුද්ධ වෙන්න කිසිම පැකිලීමක් නැතුව අපි පෙළඹෙන්නේ මේ මතු පිට තියෙන යාන්තම් අර කුණු තට්ටුව නිසා. මෙන්න මේ කුණු තට්ටුව ඇරලා මේ ඇතුලේ රත්තරන් වාගේ චිත්තං ජම්බෝන දස්සේව දඹරත්තරණක් වගේ යත්තා වූ හැම කෙනෙකුගේ හිත මේ సంతාන තුළ තියෙන මේ හිත දැකලා මාත්මයේ හිත පුරුදු කෙරුවේ දියුණු කෙරුවේ පිරිසුදු කෙරුවේ පල කරං කරුවේ ධනේ මල අරින්නාසේ ගින්නේ පලාමින් වතුරේ තමමින් මදිමින් ක්‍රමයෙන් ඒක පිරිසුදු කරා. ඒ රත්තරනේ කැටයන් කැපෙන්නේ නැති වෙන තාලෙට රත්තරන ගෙවෙන්නේ නැති තාලෙට කුණු ටික විතරක් කපලා මම පිරිසුදු කරා ඒ වාගේ මේ බණහන බණ කියන නැත්තම් සරුවත්යන් වහන්සේගේ සාසනේ 5000 කල් පහට වෙන විනය යන තාසීල දෙනාට මෙන්න මේ හිත තමයි මේ ආශ්‍රය කරන හිත මේ යන හිත, මේ කන හිත, මේ බොන හිත, මේ ආස්වාද ප්‍රසවාස කරන හිත, මේ පිඹීම හැකීම බලන හිත ප්‍රභාසර දෙයක් කියලා. අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී බුද්ධ වචනේ පාවිච්චි කළා. ඒක විශ්මිතා. මේ බුද්ධ වචනේ අදහනවයි කියලා කියන්නේ ඒක පිළිගයකට කියනවා නම් බුදුන් අදහනවයි කියලා කියන්නේ ධර්මයේ අදහනවයි කියලා කියන්නේ සංඝයා අදහනවයි කියලා කියන්නේ මේ අපි මේ බුද්ධ ශාසනයේදී සිටින මේ සියලුම විනී ජනතාව මේ ප්‍රභස්සර වූ හිතකට අයිතිවාසිකාරයෙක් කියලා පිළිගන්නවා. ඕකේ පිට තියෙන රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මෝහ හිතවිලි වගේ දෙයක් දැකලා තමනුත් රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත හිතවිලිකයක විනිශ්චය කරලා ඒ මනුස්සයාට මරණ දඬුවම හෝ එහෙම නැත්නම් බරපතල හිර දඬුවම්, හිරකේවල් දඬුවම් හෝ වෙන රාජ දඬුවම් හෝ පමුණුවන්ට අපට කිසිම අයිතිවාසිකමක් ඔක්කොත් නැහැ. ඇත්තට මේ මනුස්සයාට ඒක කැපක් නැහැ. මේ මනුස්සයා කැප වෙන්නේ අසුතවත් පු탁 යන කම නිසා. අපි බලන්න ඕනේ අපිත් අපේ හිත මේ පු탁 යන කමෙන් ගලවාගෙන අනේ අපිට ලෝකයක් මේ ප්‍රබස්සර වූ හිත්සයිත මිනිස්යන් ඉන්න ලෝකයක් විතර දැක ගන්න නම් අපිට මේ චිත්තානුපස්සනාව පිළිබඳ මූලික හැඟීම මූලික වැටහීම නිවැරදි කර ගන්නට වෙනවා. ඒ සඳහා ඉස්සල්ලාම මේ වගේ ධර්මතාවයක් කියනකොට ඕන කෙනෙකුට ඒක අතරමං හන්දියක ඉඳගෙන ශබ්ද විකාශන යන්ත්‍රවලින් ශීඝ්‍රයෙන් කියාගෙන ඇවිදින්න තරම් ලොකු විනෝ මේ උනන්දුවක් පහළ වෙනවා. ඒ මොකද අනේ ලෝකයා මේක දන්නවා නම් තම තමන් හැම කෙනෙක් තුළම මේ වගේ ප්‍රභාසරෝ හිතක් මේ సంతානේ පවතිනවා. ඒ හිත තමයි මේ සියල්ලට වාක්‍යාන්ත වෙන්නේ. ඒක ඊටාම මතපිට කට්ටේ. මේ ආගන්තුක පැමිණා වූ තෙල් කුණු ටිකකින් වැහිලා තියෙන නිසා ඒ පුද්ගලයා මුළු එකම කෙලසුනා කියලා හිතාන ඉන්නවා කියලා මේ කාරණාව කියන්න හිතෙනවා නම් ඒක පුදුමේද දෙයක් නෙවෙයි. නමුත් ඒක නෙවෙයි සර්වඥ සර්වඥාන්සේගේ අධ්‍යාසයේ කැමැත්ත. උන්වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ උන්වහන්සේ පිළිගන්නේ මේක අනුන්ගේ එකකින් බලන්න එපා තමන්ගේම හිත දිහා බලන්න. අපි කොයි අවස්ථාවේද ජීවිතේ කොච්චර පුංචි කාලයක්ද මේ වාගේ මේ පිරිසිදු හිත මතු පිට තියෙනව මේ කුණු ටික කපලා මේ පිරිසිදු භාවයේම රත්තරන් කංගෝක තැම්පත් කරලා ඒක උත්තර භාවයට උතුම් භාවයට ආරි භාවයට පත් කරන්න කල්පනා කරන්නේ. කොච්චර වෙලාවක් අපි හිතනවද මේක හදන්න බෑ. මේ ආත්මේ නම් බෑ. මෛත්‍රී බුදුහාමුදුරණන් ඉන්න ඕනේ නැත්නම් මම බුදු වෙන්න ඕනේ කියලා නානා ප්‍රකාරයි. අප්‍රමාද හිතවිලි ආගම කියලා හිතලා හෝ වේවා ධර්මය කියලා හිතන එකක් මෝඩ තකතිරුකම් වශයෙන් හෝ වේවා ඉදිරිපත් කරන කොච්චර කටයුතු කරනවා මේ නෙමෙයි තකතිරුකම මේ නෙමෙයි පතර දමනකම නැති කරලා මේ මොහොතේ දැන් මම අර ප්‍රබස්සර වූ හිතට සමාදම් වෙනවා ප්‍රබස්සර වූ හිතට ආවේශ වෙනවා ඒක අර පිට තියෙන කට්ටේ කපන්න පුළුවන් දෙයක් බව දුරු කරන්න පුළුවන් දෙයක් බව මම දහගන්න ඕනේ කියලා කටයුතු කරනවා නම් අන්න චිත්ත භාවය මෙන්න මේක තමයි බුද්ධ ශාසනයේ චිත්ත භාවනාව. ඒ වෙනතු මේ ලෝකයාට මේ මෙරත්තරන් කාර්යයක අනුගේ රත්තරන් මේ වතුරේ දාලා පිරිසු කරලා මේ රත්තරන් වතුර දාලා දෙන්න ආද රත්තරන් වතුර කාර්යයක් වශයෙන්වත් දෙන්න එක නෙවෙයි. ඒ රත්තරන් වතුර කාර්යය තමන්ගේ මේ හිතට යොදාගෙන තමන්ගේ මේ හිත ඒ දඹ රත්තරන්ක් වාගේ තියෙන හිත පිරිසු කරගන්නා එකයි මේ චිත්ත භාවනාවේ සඳහන් කරන්නේ. අපි කලිමුත්වතාවක මතු කරගත්තා බොහෝම ප්‍රසිද්ධ නිදර්ශනයක් අර සේවි වාණිජ ජාතකේ ඒ කලින් ගිය මේ කක්ෂපුට කියන වෙලෙන්දට අර අඬ අඬා ඉන්න මිනිවිඩිය සන්තෝෂ කරන්ට අත්තම්මා දුන්නා රන්තලියක්. නමුත් අත්තම්මා දන්නේ මේක රන්තලියක් වගේ ඒක අර පිටකත්තේ හොඳටම දුම උඩ තියලා දැලි වැදිලා. ඉතින් අම්මා අත්තම්මා හිතුවේ මේ රත්තරන් තලිය දීලා අනේ මේ දරුවට රිදීවලු දෙකක්. අරන් දීලා ඇඬිලා නතර කරන්න. නමුත් අර කක්ෂපුට මේ ඊටාත්ම කපටි හිතක් ඇති පුද්ගලයා මේක පොඩ්ඩක් අවුරු කාලා බලනකොට දැනගත්තා මේක නම් ජම්බෝන දස්සයක් දමරණක් නමුත් මේ අම්මට කිව්වොත් නියම කවදාවත් මේක මට දෙන්නේ ඒක නිසා මේක පාච්චල් කරා ආපෝ මේ දිරච්ච තලියකට කොහොමද වලලු දෙන්නේ ඒක කරන්න බෑ ඕන වුණා ඒකකන් ඒ දරුවා පරක් කරගන්නයි කියලා අර රත්තරන් තලිය පාච්චල් කරලා දාලා ගියා. ඒත් ඒ පාරම තමයි ඒ බෝසතාණන් වහන්සේ වැඩියේ මේ මේ කියලා දාමේ ඒ වෙලෙන්ද අපි ඒක දිහා බලනකොටම දැනගත්තා මේ ගෙදර මේ අම්මලා බොහොම පැරණි પરම්පරාවකින් පැවතෙන ඉතාමත්ම පොහොසත් පවුලක් දැන් ඉතින් බොහොම දුප්පත් අතරපත් වෙලා එදා එදිනෙදා වැඩට පාවිච්චි කරපු රන්තලියක් මේ. ඒකේ අර වටේට කුණු බැඳිච්ච නිසා ඒක පැත්තකට දාලා තියෙනවා. ඒ තරම්ම පොහොසත් මිනිස්සු අද ඒක අඳුර ගන්නවත් බෑ මේ પરම්පරා දෙක තුන ගියාට පස්සේ. නමුත් ඉදිකට්ටකින් පවුරු ගාව පමණින් දැනගත්තා මේක රන්තරිය. ඊට පස්සේ අම්මේ මගේ බූදලේ දීලවත් මේක ගන්න බෑ. මේක දඹ රත්තරන්. ඒක නිසා ඔබ කැමති නම් මගේ මේ රත්තරන් වලු මගේ වලු පෙට්ටියම දීලා යන්න. මගේ මගේ සම්පූර්ණ ව්‍යාපාරෙම දෙන්න කැමතිද කියලා. ඉතින් අම්මා මේකට බොහොම සන්තෝෂ වුණා. මොකද මොහොතකට කලින් මේක ඉතාමත්ම නීච කරලා මේ කැඩිච්ච වලලකට සම්බන්ධ කරන්න බැරි කරපු දේ වෙලෙන්දෙකුට නිසා හිත පීඩා කරගෙන හිටියේ. ආනන්ද බෝසතාණන්සේ පැමිණියාට පස්සේ ඒක දඹරත්තරන් වුණා. දඹරත්තරන් වුණාට පස්සේ වළු කඩාවළු පෙට්ටියම දීලා මේක අරගෙන ඊ කතාවක් අපි අහනවා සීලිවානිත ජාතකේ. ආන්න වගේ තමයි අසත්පුරුෂයා ආශ්‍රය කරන්න කරන්න Taman නීච වෙනවා. තමන් මේ දඹරත්තරණක් වගේ තියෙන හිත තවත් පහත් කරලා උඹ අසවල් පුරුද්ද ඇති කෙනා උඹ අසවල් දෙයට කැමති කෙනා ආදි වශයෙන් අර පිට තියෙන කුණු තට්ටුව දැකලා ඒකම අගය කරමින් ඒකම සමාදම් කරමින් අර ඇතුලේ තියෙන දඹරත්තරන සත් අසත්පුරුෂයා දකින්නෙත් නෑ අසත්පුරුෂයා තව කෙනෙකුට සත්පුරුෂයෙකුට දකින්න ඉතිපියන්නේ සත්පුරුෂයාගේ වැඩේ මගේ හිත කුණු වෙලා කියලා හිතාගෙන අසත්පුරුෂය දැක්කා දුස්චරිතයේ යෙදෙන කෙනෙක් දැක්කා එයා ටික කාලයක් හරි ආශ්‍රය කරලා පැත්තකින් ගැටලා හප්පලා. මේ හප්පනකොට කියනවා ඉතින් තරහා යනවා, කේන්ති යනවා, ඉවසන්නේ නැහැ අර මේ කියලා කියනවා. නමුත් ඉදිකට්ටෙන් අර රත්තරන් වාදනේ හූරන්නේ නැතුව ඕක රත්තරන් කියලා දැනගන්න පුළුවන් කමක් ඒ වෙලෙන් දරතිුනේ නෑ. ඒ වගේ තමයි සතුරු සත්‍යයක ආශ්‍රය කරනකොට කණෙන් කොනේ ටිකක් වදින්න ඉඩ තියෙනවා. වදිනකොට තමයි ඇතුලේ තියෙන දඹ රත්තරන් පේන්න පටන් ගන්න. ඒක දෙපැත්තටම පේනවා. පීරි ගන්නට ඉස්සෙල්ලා සත්පුරුෂයා දැනගන්නවා මේක රත්තරන් භාවය. නමුත් ඒක පීරි ගන්න නැතුව උර ගන්න නැතුව දැනගන්න බෑ. ඒ දැනගන්නවත් එකම ඒ රත්තරන් භාජනේ අයිති කෙනාට වැටේ. වැටුණාට පස්සේ කියනවා මේක මේ උද යාන්තම් කුංචි සිවියක් විතරයි මේකේ තියෙන්නේ මේ කුණුතේ. දූවිලි. රැල්ල බැඳිලා දැල්ල බැදියා. අපි උක කපමු. කැපුවට පස්සේ මේක රත්තරන්. ඇත්ත වශයෙන් කියනවා නම් ඒ අදහස පිළිගත්ත මොහොතේ ඉඳලා මේ භාජනේ රත්තරන් දිලිසෙන භාජනයක් හා සමානයි. මොන කවුරු ඇවිල්ලා කියනවා මේක කුණු ගෑවිච්ච අල්ලන්න බැරි තරම් කැත දෙයක් කියලා ඒක ඒ අදහස පිළිගන්නා තාක්කල් ඒ භාජනේ මැටි භාජනයක් තරමවත් වටිනාකමක් නැහැ. ඒ නිසා භාජනේ නෙමෙයි වටිනාකම තියෙන්නේ භාජනේ දිහා බලන දෘෂ්ටි කෝණය කියලා. ඒ දෘෂ්ටි කෝණයත් කුලියට ණයට සත්පුරුෂයන්ගෙන් හෝ අසත්පුරුෂයෙක්ගෙන් ගත්තේ. නිසා අපි හිතා ගන්න ඕනේ මේ චිත්ත භාවනා කරන ඇත්තෝ අසත්පුරුෂ අදහස් අසත්පුරුෂයන් සමග ආශ්‍රය කිරීම තරම් විසකුරු සර්පෙක් තව ඇත්තේ නැහැ. චිත්ත භාවනාවෙන් දියුණු වෙලා චිත්ත භාවනාවෙන් තමන් ආත්ම විශ්වාසයක් ඇති කරගත්ත කෙනෙක් ළඟ ඉන්නකොටම ඉබේම තමන්ගේ බාහිර රත්තරන් වෙනවා. ඒක මදින එක විතරයි කියන්නේ මැද්දක් නැතත් රත්තරනේ වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහැ. මැදිල්ලෙන් පේන තුනි ලෝකයට පෙන්වන එක විතරයි. මෙන්න මේ ආකල්පය ඇති කරගන්න බැරි නම් කරණීය මත්ත කුසලේන යන්තං සම්තම් පදං අபிසමෙච්ච සක්කෝ තමන්ගේ ආත්ම කුසලයේ කිරීමට කැමති යම් කිසි කෙනෙක් වෙනවා නම් මේ තමන්ගේ භාජනයේ රත්තරන් බවට හැකි සංඥාව ඇති කරගත්තේ නැත්නම් හුන්දෑ ළඟ ඇත්තා වූ යෝගාවතර කමක් නැහැ. සම්නිමිත සූත්‍රයේ බොහෝම වටිනා යෝගාවතර ලක්ෂණ ගාණක් විස්තර කරන එක පළවෙනිම දේ තමයි හැකි සංඥාව. අපි මේකට සාමාන්‍යයෙන් නිසන්වණේ තමයි අපි මේ හැකි සංඥාව කියන වචනේ බහුලව භාවිතා කරන්නේ. එහෙම නැත්නම් ධනාත්මක ආකල්ප. එහෙම නැත්නම් ධනාත්මක චින්තනය කියලා දැන් අලුත්ම වචන පාවිච්චි වෙනවා. ඒක සාරවත්නේට පාවිච්චි කරුවේ කුසල ඡන්දය. මේක මට හැකි පුළුවන් කරලා බලන්න ඕනේ කියන ඡන්දය. ඒ නිසා අර කායानुපස්සන අවස්ථාවට වඩා වේදනානුපස්සන අවස්ථාවට වඩා චිත්තානුපස්සන අවස්ථාවේ පවතින ආ කුසල ඡන්දේ බොහෝම නිවිච්ච එකක්. කායानुපස්සන වේදනානුපස්සනයි බොහොම දැවෙන, බොහොම වේග කන, තදේ බල සංවේග තද බල සංසාර දුක් සහිතවයි තමයි ඒවට යෙදෙන්නේ. නමුත් ඒ වාගේ හිත තැම්පත් කරගෙන තැම්පත් කරගෙන එනකොට චිත්තානුපස්සනාවේදී මගේ හිත දඹරත්තරණක් වගේ දෙයක් මේකේ තරම් හප්පන්න ගටන්ට යන්න හොඳ නැහැ. කාල බලන වෙලාවකින් හැපෙනවා තමයි. නමුත් පහුවෙනකොට ඒක බොහොම සූක්ෂමව පාවිච්චි කරන්න ඕනේ කියලා ඒක පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත තමයි කටයුතු කරන්නේ. මේ නිසා මේ භාජනයේ වටිනාකම කොහොම වුණත් ඒක එක්කෙනෙක්ගේ අතින් කෙලසිච්ච කුණු භාජනයක් බවට තව කෙනෙක්ගේ අතින් ධමරත්නක් බවට පත්වීම කොච්චර මායාකාරීද කියලා කියනවනම් සරුවචනාන්දේ හිත සම්බන්ධ කරන්නේ මායාකාරීද. අතරමං හන්දියේ මායා දර්ශනයක් පෙන්වන්නෙක් වගේ තමයි අපේ හිත. අපි මේක තමයි වැළඳගෙන ගත කළේ මෙතෙක්කල්. නමුත් ඒක ඔය අපි හිතන තරම් සුමකට යොමු කරන සුද්ධාන්ත ධර්මයක් නෙවෙයි. සාරි අපි මේ මෝහ පටල වලින් ගහිලා අසත්පුරුෂ ධර්ම ආශ්‍රය කරලා අසත්පුරුෂයන් එක හැසිරලා අසත්පුරුෂ ධර්මයේ ලක්ෂ නොවිලා අසත්පුරුෂයන්ගේ අඳුනා ගැනීමක් නැතුව ධර්ම අඳුනා ගැනීමක් නැතුව මේක කච්චල් වෙලා. මේ කෙලෙසිලා තියෙන නිසා ඒකෙන් ඇති වෙන ආකල්පත් බොහෝ විට වැරදි අතට යන විකක්ක ਵਿਚාර තමයි. ඒ නිසා මේ සත්‍ය ධර්මයේ ලෝකේ පවතින බොහෝමත්ම කලාත්මකයි. ඒ සත්‍ය ධර්මයේ උනත් චර කාලේ අනන්තයක් නොපෙනෙන අන්තයක් නොපෙනෙන අනන්ත වූ සංසාරේ බැඳිලා තිබුණ කුණු කන්දල් පාර උනත් කච්චල් පාර උනත් තෙල් කුණු පාර උනත් එක වරුවෙන් කපන්න පුළුවන්. කොච්චර ගන්න බහල මොහොනත් භාජනයේ වටනාකමේ හත් පහකවත් අඩුවීමක් වෙලක් නැහැ. ඒක කපාගල නැවතත් දඹ රත්නක් කරන්න පුළුවන් ශක්තිය එක වරුවෙන් කරගන්න. රත්තරන් වතුර දාන්න ගියාම මේ මිනිස්සු නම් දවස් 3-4ක් ඉල්ලනවා. ඒත් වැඩේට නම් යන්නේ වරුවක්. හැබැයි ඒ කුණු බැඳෙන්න අවුරුදු ගාන කලයි. ඒ වගේ තමයි අපි මේ හිත නම් වූ මේ රත්තරන් භාජනය ඒක ඉතාමත්ම ශීක්‍රේ. ඒ වැඩ ගන්න පුළුවන්. ධම රත්තරණක් වඩපත් කරන්න පුළුවන් ඉස්සලාම අවශ්‍ය කරන සුරක්ෂා. මට පුළුවන් මම කරනවා. ඒක ඇතු වෙච්ච දවසේ ඉඳලා පුදුමාකාර සද්ධාාවක් ආරම්භ කරනවා කියන්නේ. මේ සද්ධාර්මයේ කෙරේ යටි වෙනවා. ඒ වගේම තමයි මේ වායේ යෙදී ගත කරන මේටම ජීවිතේ කැප කරපු කැප කළා වූ කැප කරන්නව සංඥා වාසලා කරේ ඇති මේ මැජික් කාර්යය මේ මායාකාරය පෙන්නපු බොරු මේ මැජික් කාර්යය මේ මායාකාරය කරනවපු ඇස් බැඳු තව දුරටත් අපිට කරගන්න බැරි තරමට අපි නිතරම සතුටුමත් වෙන්න පටන් ගන්නවා. මේ සතුටුමත් වීමේ හිත හොඳයි හිත හරි හිත සද්ධර්මයි හිත සත්පුරුසයි කියලා බදාගෙන කරලා බෑ. හිත අසත්පුරුෂ වෙන වෙලාවල් කියන. ඊට අසත් ධර්ම වෙන වෙලාවල් තියෙනවා. ඇත්තටම කුණු කන්දලයක් වගේ මේක වැඩ කරන වෙලාවක් තියෙනවා. අන්නේ වෙලාව තමන්ම අල්ලා ගන්න හැඟීමෙන් කටයුතු කරන්නේ නැතුව මේක දෙවියන් වහන්සේ කෙනෙක් අවිලාක ආශිර්වාද ගන්නවයි. එහෙම නැත්නම් අපේ ගුරුවරයා හරි දක්ෂයි නිසා මම මේ වැඩේ හරියයි. නැත්නම් පොතේ මෙහෙම තියෙනවා මේක හරි. නැත්නම් තර්කයට මට වෙනවා මේක හරි. ඔය මොනම දෙයකින්වත් හරියන්නේ නැහැ. හරියන එක ක්‍රමයක්. මේ සතිපට්ඨාන කරුවචනාගේ දේශනා කරනවා සරාගං වාචිත්තං සරාගං වාචිත්තංති පදා මේ හිත කෙලසිලා අර මත පිට තියෙන කුණු තට්ටුව පිපිලා පොදිප නැගලා මේක රාගේම තෙට්ටෙලා රාගේටම නතු වෙලා රාගේටම බර වෙලා රාගේටම ඇදම වෙලා වුණත් මේක රාග හිතක් කියලා හඳුනා ගැනීමේ සතිය පිහිටවා ගන්න පුළුවන් බව මනුෂ්‍ය ජීවිතයකට. කායන මොනේ තරම් කෝටි කියලා කෝටි ගණන් කෙලෙස් කෙලෙස් බැඳිලා ඒ කෙලෙස් නැගලා ඒ කෙලෙස් වීතික්‍රමණය වෙලා Tamange හිත රාගයටපත් වෙලා. මේ බවත් දැනගැනීමේ ශක්තිය සරුවචනාංශයේ ධර්මයෙන් බැහැර කරලා නැහැ. ඒ භාගෙම එක අධර්මයක් විශේෂයෙන් පෙන්ලත් නැහැ. ඒකට සරුවචනාංශ කියන්නේ සතියම තමයි. උගදෙනේ මේ වැරදි මතයක් එහෙම නැත්නම් පටලවාගත්ත මතයක් ඇති කරගෙන තියෙනවා මේ මේ සතිය කියන එක සෝබනේ තමයි හිතින්නේ ඒ නිසා අශෝබන මේ වගේ දේවල් වල සතිය ක්‍රියාත්මක කරන්න බෑ කියලා. නමුත් මේ චිත්තාන්පසනාව පටන් අරගන්නේ මේ සරාගං වා චිත්තං සරාගං වා චිත්තංති පදාන. ඒ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි ආතාපි කියලා කියන්නේ තද බල කුසල ඡන්දේ නැගුණා වූ එළඹුණා වූ එළඹ සිටියා වූ වීර්යය. පදන් වීර්යය. ආතාපි සම්පජානෝ ඒ බව දැනගන්නා වූ මේ ධර්මයෙන් මෙතෙක් අධර්මයෙන් වැහිලා තිබුණ දේ ධර්මයෙන් මතු කර ගන්නවා මේ හිත දඹ හිතක් දඹ රත්තරණක් බව දැන ගන්නා වූ මේ සම්ප්‍රජාන්නේ යුක්තව කාරණා චීනුවනේ යුක්තව සතිමත් වෙනවා මේ සතිය මේ චිත්තානුපස්සනාදී හොඳට පැහැදිලි වෙනවා තරාග හිතට ඉස්සලම යොදන්න තියෙන්නේ තරාග හිතට යොදනකොට ඒ රාගේ අර ගොජ දමෙමින් පොම්පි පෙන්නා වාගේ පැහැමින් පැලහැමින් වැවෙන රාගයට මොකද්දෝ වෙන්න පටන් ගන්නවා. ඒ වෙනදී පැය ගණන් යන්නේ. බොහෝ විට විනාඩි ගාන සමාන තප්පර ගාන. සමාහට මෙනෙහි කරනකොටම ඒ රාගය පිළිබඳ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මේ හොඳට භාවිත මනසකට. අභාවිත මනසකට උනත් රාග හිත රාගය බව දැනගත්ත ගමන් අර වැල විශාල ගස් කොම්මනක් යටපත් කරගෙන තිබුණු වැලක මුල කපා හෙළුවා වාගේ ඒ වැල බොහෝ කල් යනකම් අමුගති පෑවත් එතෙන් පටන් ක්‍රමක්‍රමයෙන් වේලෙන්න පටන් ගන්නවා. ආහනේ වගේ තමයි මේ රාගයේ වැඩි යාම නතර වෙනවා. ඉතින් මේක ඒ රාග සහිත හිතකට ඉතාමත්ම අමාරු දෙයක් කළ දෙයක්. ඒ මොකද ඒ හිත හිතන්නේ නෑ මට සතියක් ඇති කරන්න පුළුවන් මේ සතියේ මේ රාගය යට කරන්න පුළුවන්. ඒක මොනවා කටද. ඒ නිසා අපි මේ සතිපට්ඨානේ අහන්න ඕනේ මේ හැකි සංඥාව දැනගන්නා වූ මේ සම්පජඤ්ඤය ඒ වාගේම අදිෂ්ඨාන කරගන්නා වූ මේ සතිය රාගය එනකන් බලාන ඉඳලා වහාම ක්‍රියාත්මක කරන එකයි කියන්නේ. එතකොට අභිජ්ජා දෝමනස දෙක දුරු කරලා ලෝකේ මදහත් විනිශ්චකාරයක් වශයෙන් දැනගන්න දැක ගන්න පුළුවන් ශක්තිය ලැබේ. නිසා සරාග හිත කියලා කියන්නේ හිතනවා නම් මේ භාවනාවට නිවනට ධර්මයට විරුද්ධ ධර්මයක් කියලා. ඉතින් ඒ කියන්නේ නැති බැරි හිතක්. බංගලොත් හිතක්, පරදිච්ච හිතක්, මිලාන වෙච්ච හිතක්, පසුබාන හිතක්. ඒක බුදු හිතක් නෙවෙයි. බුද්ධ පුත්‍රයෙකුත් නෙවෙයි. ඒක රාග හිත අපි එන්න කියලා ආරාධනා කරනවා නෙවෙයි. නමුත් ආපු රාග හිතට බය වෙලා දෙවුලලා පසු බාල තිගැස්සෙනවා නෙවෙයි. රාගයේ කොයිතාක් වැඩි නැරම් බලන්න හිතියත් හිත සතිය ඇති වෙච්චි වහාම ඒ රාගයේ વિશે හිත යොදාන්න පුරුදු වෙනවා. එහෙම කෙරුවට පස්සේ දැන් ඒක ජයගත්තා කියලා සතුටු වෙනවා නෙවෙයි. ඒ රාගේ නැති වුණාට පස්සේ රාගේ පැවතිලා රාගේ නැති වුණාට පස්සේ හිතට මොකද වෙන්නේ? වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං පදාන. මේ රාගේ හිතුනි තිබුණ හිතේ දැන් රාගේ නැති වුණා කියලා හිත වීතරාගේ වුණා කියලා ඒකත් අරගන්න ඕනේ. තිබුණ රාගේ නැති කරගන්න මම ජයගත්තා කියලා මේ ප්‍රීති සම්භාෂණ පවත්තරා නෙමෙයි. රාගයේ රාගේ නැති වෙච්ච හිත දැනගන්න. ඒ වගේම ද්වේෂ හිත ගාක් වෙලාවට ගෙවල් දොරවල් වල ඉන්න වැඩ කරන ඇත්තෝ ධර්ම සාකච්ඡාවට ආවම මොකක් කරාට ප්‍රසිද්ධිය චෝදනා කරන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මට හරියට කේක් කරනවා කියන්නේ. ඉතින් කේක් කියන්නේ කොහොමදයි? ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිස් එක්ක ගියාම කේන්ති යන්න ඕනේ. නමුත් අපි දැනගන්න ඕනේ කේන්ති ගියාම ඒ කේන්තිය අපි කොහොමද විචිත්තාලපතරට හරවන්නේ? චක්‍රීකරණය කරලා නැවතත් අපි ධර්මයට හරවන්නේ කොහොමද? අපිට තත්පද බල කේන්ති ගිය වෙලාවක අපිට අමාරුයි මේ සත්‍ය ආදී ධර්ම ක්‍රියාත්මක කරලා ධාම ප්‍රතිඵලයන් දෙන්නේ. අපිට ඕන කරලා තියෙන නිසා අනුරුස්නා ගති අමනාප ගති නිතර දෙවේලේ අපේ හිතේ පහළ වෙනවා. භාවනා කරනකොටත් පහළ වෙනවා, සක්මන් කරනකොටත් පහළ වෙනවා, එදිනදා වැඩ කරනකොටත් පහළ වෙනවා. භාවනා මධ්‍යස්ථාන වලින් පිට, ගෙවල් දොරවල් වෙනකොටත් පහළ වෙනවා, සත්පුරුෂයන්ටත් පහළ වෙනවා, සත්පුරුෂයන්ටත් පහළ වෙනවා, බෞද්ධයන්ට කාටත් පහළ වෙනවා. ආනේ මේ වෙලාවල් වලත් මේ සතිය ටික ටික පුහුණු කළා නම් අපිට පුළුවන් වෙනවා ඉතින් වෙනදාට වඩා ටිකක් බරවත්ව ආපු පුරුස්නා ගති, අමනාප ගති එනකොට මේ සතිය ක්‍රියාත්මක කරගන්න. එහෙනම් මේ යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා තමයි මේ තරහාට මුහුණ දීමේ ශක්තිය ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙනකොට කවුරු හරි ඇවිල්ලා නිවැරද්ද බයින්නකොට එහෙම නැත්නම් තමන් අනුන්ගේ නිවැරද්ද කරලා තමන් දොස් කියනවා පස්සේ තමන්ට තේරෙනවා අනේ මම මේ වෙලාව කරපු වැඩේ වැරදි කියලා අනේ හැම අවස්ථාවකම සතියට යටවත් කරනකොට අපි හරියට දාන්නවා ගෙවල් දොරවල කුංචි ගින්නක් ඇති වෙච්චාම අපි ඒක නිවා ගන්න හැටි දාන්නේ නමුත් අර බරපතල ගින්නක් ඇති වුණොත් අපි දන්නවා ඉතින් නගර සභාවේ ගින්නන හවදාව ගෙනලා මේක නිවා ගන්න ඕන. ආනි වගේ තමයි අර යම් කිසි ප්‍රමාණයකට මේ පුංචි පුංචි ද්වේෂ පිළිබඳව සතියෙන් පරිේෂණ කරලා දිනාගත්ත කෙනා අන්තිම අමාරු ද්වේෂයත් නැති කරගන්න තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියන ගිනි නිවන හමුදාවල් වලට එන්නේ. ඉවර ආපුවාම අර පුංචි පුංචි කලහවල් නැති කරගැනීමේ ශක්තිය පහා ක්‍රියාත්මක කරලා මෑදහත් සත්තරහ ඊට පස්සේ අවසානයේ තාමත්ම තමන්න තමන් සියදි විනාශා ගන්න හිතෙන. ඒ නැත්තම් තව කෙනෙක් මරන්න කපන්න හිතෙන ධර්මයේ තද බල ද්වේෂ පවා මේකෙන් අල්ලා ගන්න පුළුවන්. ඒ මොකද හේතුව අපි දන්නා මේ ද්වේෂය කියන එක ආගන්තුකයි. මේ පිටින් ආපු උපක්ලේශයක් පමණයි. මේ උපක්ලේශය සතියට යටපත් කරොත් ඒක අනිගමන නිවන් ලබා ගැනීම සඳහා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා චිත්තානුපස්සනාව ලබා ගැනීම සඳහා ධර්මයක් කරගන්නවා. අපි දන්නවා වැලක හරි ගන්න හැට ගන්නේ නැහැ වැලට දරන්න ඊටට දරා ගන්න බැරි තරහ. අසත්පුරුෂයෙක් කියන්නේ ඉඳී තියෙනවා නමුත් සත්පුරුෂයෙක් කවදාවත් පිළිගන්නේ නැහැ. කොච්චර තරහ ආවත් හොඳට කල්පනා කරලා බලන්න තරහයි ඉන්න බව දැනගන්න පුළුවන් සතියක් ඇගිල්ලා ඉන්න බව දැනගන්න පුළුවන් සතිය කවදාකවත් තරහින් යටපත් වෙන්නේ නැහැ. හුඟක් මේ කායික රෝගවලට, හමී රෝගවලට හුඟක් වෙලාට බලපාන්නේ මේ තරහ. මේ තරහ ආපුවාම උගව දෙනෙක් ඒක පිළිගන්න කැමති නෑ. මේක අප්‍රත්‍යක් නිසා තරහක් නිසා නොගැලපීමක් විතර ගන්නවා. උන් සතිය යොදලා බලුවොත් අද නෙවෙයි හෙට හරි අනිත් මේ ඊත්වට හෝ මේ ආහාරයට හෝ මේ හිතට හෝ මොකක් හරි දෙයකට. ඇත්තව නුස්නා ගතියක් නිසා ඇතිවෙච්ච ප්‍රතිචාරයක් තමයි මේ. ඉතින් අපි හිතනවා නම් ඍතු මාරු කරලා ආහාර මාරු කරලා මේක කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ මේක පිළියම් කළ සංසාරේ කකායන්ට තියෙන ආසාවක් මේකේ තියෙනවා. අපිට මේ ආපු රෝග ලක්ෂණය එහෙම නැත්නම් මේ තරහව එතනම ශක්ති ප්‍රමාණය මේ සතියට යටපත් කරන්න පුළුවන් නම් අපි එතන ඇති කර ගන්නා වූ ශක්තිය මේ සංසාරේ ජයත ජීවත් වෙන්න කරන වැඩක්. ඇති කරගත්තා වූ ඇති වුණා වූ මේ රෝග ලක්ෂණ දිගේම චිත්තානුපස්සනාවෙන් ඇතුළට බහැලා ඒක මුලින්ම උතුරලා දාන්න කරන වැඩක්. ඉතින් ඒක එකපාරෙන් හරියන්නේ නැහැ. එක දවසෙන් හරියන්නේ නැහැ. කාලයක් නැවත නැවත කරන්න ඕනේ. ඔය පාඩුවක් නැහැ. තියෙන තරහා යනවනේ. ඕන තරම් තරහව තියෙනවා. ඒක මේ මනලක් කියලා සල්ලි වලට දෙන දෙයක් එමු නෙවෙයි. මුගව දෙනෙක් හිතනවා මේ බාහිරින් hina වෙලා සන්තෝෂලා ගත කරන මේ සමාජශීලී ජීවිතය බොහොම වටිනා ශිෂ්ටාචාර ජීවිතයක් කියලා. නමුත් ඒක සම්පූර්ණ වැඩේ වහලා ඉදින්වක් වෙනවා. ඊට වැඩිය බොහෝම වටිනා ඍජු වෙන අවංකතරහ. අවංකතරහ අපිට පාඩමක් උගන්වනවා. අපේ හැටි පෙන්නනවා. අපිට ඒක පැනලා යන්න ඕනේ නම් අපි සભ્યත්වක අපි පුහුණු කරගෙන hinaවක් උනේ අලවාගෙන කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි සරුවත්න දේශනාව. ඒ වෙනත් ඒක නෙවෙයි චිත්ත භාවනාව කියලා කියන්නේ. චිත්ත භාවනාව කියලා කියන්නේ හේතුඵල ධර්මයන්ගෙන් තමයි මේ හිත හැදෙන්නේ. ඒ හිතත් මේ විදිහේ රාග, ద్వේෂ පහළ වෙන්නේ හේතුඵල ඇතුවයි. අපිට මේ රාගය ආපු වෙලාවෙම ඒක මකන්න නැතුව වංචා කරන්නේ නැතුව රාගේ රාගේ වශයෙන් දැනගත්තොත් අපිට පුළුවන් වෙනවා රාගෙට හේතු හොයාගන්න. ඒ වගේම ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් අපි ඒක දැනගත්තොත් අඩු වශයෙන් දැනගෙන රාගේ පිටවන්න පටන් ගත්තොත් අපිට ඒකේ හේතු හොයාගන්න පුළුවන්. සතුන දිගේ බලනකොට මේ සතුපට්ඨාන ධර්මය අපි කිව්වා ඒකයි කියලා. සරල රේකියයි දන්වල් පුරුක් වගේ යනවා කියලා. එනෝ බලනකොට පේන්නේ මේ කායानुපස්සනාවට වැඩිය වේදනානුපස්සනාව කියන එක අපේ අභ්‍යන්තරයට ආධ්‍යාත්මිකතාව ළඟයි. චිත්තානුපස්සනාව ඊටත් වඩා ආධ්‍යාත්මයට ළඟ ඇතුළාන්තයකට ගෙනෙන ගතියක්. නමුත් මේ රාගය, ද්වේෂය වගේ මේ මානව ධර්මේ සමාජ ධර්මත් එක්ක බලනකොට මේ හිත තමන්ගේ මේ අත්‍යන්තගත අභ්‍යන්තරගත මේ හිත දැනගැනීමෙන් තමන් ඉස්සරහා භාවනා කරන කෙනාගේ හිතත් ඒ තාලෙමයි කියලා පුදුමාකාර විදිහට මේකේ මේ විශ්වගත තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ධර්මානුකූලව බලන යනකොට අතුලාන්තයකට ගියාට ඒ සමාජ ජීවිතේ භික්ෂු ජීවිතේ ගත කරනකොට පුදුමාකාර විදිහට අනුන්ගේ තරහව තමන්ගේ තරහවමයි. ඒකේ නෑ જાතියක් වංශයක් ભેදයක් කුලයක් තරහේ නෑ. ද්වේෂේනේ, ලෝභේනේ, මෝහේනේ. නමුත් මේ අනුන්ගේ ලෝභ දෝෂ පිළිබඳව භාවනා කරන්න යෑම උඟ දෙනෙකුට නොමග යවන සුළුයි. එනිසා උඟක් වෙලාවට Tamange තුලින් පහළ වෙන්නා වූ ඒ රාග ද්වේෂ මෝහ භාවනා කරන යනකොට රාගය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ඕන විශ්වගත ධර්මයක්. ද්වේෂය කියලා කියන්නේ ඒක අපි හොඳට දැනගන්න ඕනේ කැමති වුණත් අකමැති වුණත් විශ්වගත ධර්මයක්. මෝහය කියලා කියන්නේ විශ්වගත ධර්මයක්. මේ තුන නොදැන කවදාකවත් අපිට හම් වෙන්න අද උඟක් කන පිට පෙරලා ගන්නට ධර්මයේ කන පිට පෙරලා ගන්නට හුඟක් හිතලා තියෙන්නේ තමන්ගේ ගෙදර මර්ගාදේ තියෙන අනුන්ගේ ගෙදරවල් වල තියෙන රාග ద్వේෂ නිමා ගන්නට හරියට බන කියන හරියට කමට අහන්නේ නැත්තු හරියට ඉන්නවාද අනුන්ද කියා පෑමකට හැරේ තියෙනවා අනුන්ගේ රාග ద్వේෂ ඔක්කොම කරන්න හදනවා තමන්ගේ ගෙදර තියෙන නැත්නම් තමන්ගේ මෙහෙතේ තියෙන රාග ద్వේෂ පිළිබඳව එන්න එන්න විජාපව වෙනවා එන්න එන්න අවුල් තත්ත්වයකටපත් වෙනවා ඉවර සමාහට නිදි බෙහෙත් පිළිගොනවා ඒකට තමයි නිර්වින්දන පාවිච්චි කරනවා පාවිච්චි කරලා පිළිමයක් ගල් පිළිමයක් වුණත් හෙල්ලෙන්න පුළුවන් විදිහට කතා පවත්තන්න දක්සයි. ඒක නිසා මේ රාග ద్వේෂ මොහ කියනවා අනුන්ගේ හිතවල තියෙන එක නෙමෙයි තමන්ගේ හිතේ අතුලාන්ත වශයෙන් දකින්න ඕනේ. දකින්නකොට හිතන්න නරකයි. මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා වස්තු වි අයින් කරලා නෑදෑය අයින් කළ මේ කරන භාවනාව පූර්ණ ආත්මාර්ථකාමී කියලා හිතන්නවටයි. මේ චිත්ත භාවනා කරපු කෙනාට තමයි තව කෙනෙක්ගේ නඩුවක් සාධාරණව අහන්න ශක්තියක් තියෙන්නේ. තව කෙනෙකුගේ ජූරි සභාවකට වාඩි වෙන්න ශක්තියක් තියෙනවා. මේක ඒ පිටකල විනිශ්චය කරන්න ගියත් නොගියත් ලෝකේ පවතින ආව ධර්මතාවයේ ලොකු ප්‍රතිමූර්තියක් වාටපත් වෙනවා. ඒ නිසා චිත්ත භාවනාවට යනකොට අපි කලින් කිව්වා වගේ මේකේ ගැඹුරක්, තුලාන්තයක් තියෙන බව තේරෙනවා. නමුත් අපි අර කියාපු වේදනාන් පස්සනාවේ සඳහන් කරපු දුක් වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා ආදී වශයෙන් මේ වේදනා තත්ත්වයන් එන්නේ එන්නේ එන්නේ සියුම් භාවයටපත් වෙනකොට යෝගාවචරයත් මේ චිත්ත භාවනාව දිගේ මේ රාග, ද්වේෂ, මොහ ආදී මේ ධර්ම ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික සුහද භාවයක්. දාන්න ගෙදරම ඉන්න කට්ටිය වාගේ. නෑදෑයෝ වාගේ. අඳුර ගන්න බයි ඒක එනකොට ඇඟට කරප්පන් එනවා. ඒව දුරු කරන්න හදනවා. බලිතොවිල් නටනවා කියන දේවල් අයින් වෙනවා. රාගය කියන එක ස්වභාවිකයි. මේ පංචස්කන්ධේ විතක දස්කල් වල පහළ වෙනවා ඒ රාගෙ නෑ. ද්වේෂයත් ස්වභාවිකයි. මෝහයත් ස්වභාවිකයි. නමුත් ඒක අමතක කරාන්ට ඒකෙන් මම ගාරින්ද හදනවා නම් ඒක අසත්පුරුසයි. ඒකට මුහුණ දෙනවා නම් ඒක සත්පුරුසයි. ඒ සත්පුරුෂ වෙන්න නම් ආතාපී ගුණය තියෙනවා. ආතාප විහාලා ගන්න ඕනේ කියලා හැඟීම තියෙනවා. ඒ වගේම තමයි ඒක පිළිබඳව බුදුහාමුදුරුවෝ යම් ආකාරයට දේශනා කළා නම් මේ හිත ස්වභාවයෙන් හොඳයි. ස්වභාවයෙන් දඹරත්තරණ. මේ පිටින් ආව මේ පුංචි ඩිංගිත්තන් තමයි පිටින් ගෑවිලා තියෙන මේ කුණු රොඩු ටිකෙන් තමයි මේක වෙන්නේ කියලා ඒක පිළිබඳ හොඳ නුවණින් සලකා බලන ගතියක් තියෙනවා. ඒ විතරක් නැති හොඳ සතියක් ලැබිලා තියෙන්න ඕනේ රාගේ ද්වේෂේ මොහේ එනකොට. ආන්නේ විදිහට කටයුතු කරනොන මේ ලෝකේ නිසා වර්ධවා කටහාගත්ත මේ ලෝකේ නිසා ඇති වෙන මේ අලෝ අභිජ්ජා දෝමනස් අපිට තේරුම් තේරුම් කරගන්න පුළුවන්. ඒ නිසා චිත්ත භාවනා කරන්න යන කෙනා අර විදිහේ ගැඹුරක් සූදානමක් ගැඹුරට හා ගැනීමට සූදානමක් ඇති වෙනවා. සූදානමක් නැති වුණොත් ඒ පුද්ගලයා මේ මේ ධර්ම අහනකොට අහනකොට එන්නේ එන්නේ අවුලෙන් අවුලට යනවා. ඒකයි සතිපට්ඨාන අර වේකී ක්‍රමයට ඉලක්ක ගහලා ඉද දිගේ ඇඟිල්ල අදගෙන යනවා වාගේ කාය අනුපස්සන වේදනා අනුපස්සන ක්‍රමයට ගෙනල්ලා මේ චිත්තානුපස්සනාවට සම්බන්ධ කරගන්න. ඒ නිසා මේ චිත්තානුපස්සන භාවනා කරන්න නම් අර කලින් කියපු කායනුපස්සන වේදනානුපස්සන පිළිබඳව යම් කිසි පරිචයක් තියෙනවා. යම් කිසි දියුණුවක් තියෙනවා. මේ නිසා මේව නොදැන එහෙම නැත්නම් ඒ ක්‍රමානුකූලට ආපු නැති කෙනා ඕන තරම් වැරදියට චෝදනා ගේන්න ඉඩ තියෙනවා. භාවනා කරන්ට ආවට පස්සේ මට රාගෙ වැඩි වුණා. භාවනා කරන්ට ආවට පස්සේ මට තරහ යන ගති වැඩි වුණා. භාවනා කරන්ට ආවට පස්සේ මට මේ නිින්ද යන ගති, අන්ධබන්ද ගති, මේ යමක් හරියට විවේකීව තේරුම් කරගන්න බැරි ගති, බැරි ගති ගති වැඩි වුණා කියලා පැහැදිලිවම චෝදනා කරන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා ඒ යම් හිතම අපි හිතමු වෙනකට වඩා රාග හැඟීම් මට දැන් පහළ වෙනවා. වෙනකට වඩා ද්වේෂ හැඟීම් ඇති තියෙනවා නම් ඔව් නැවතත් කායනපසනාවට හිත යොදලා බලනවා. කායනපසනාදී ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ මලකුණු පිළිබඳ භාවනාව ආදි වශයෙන් ඒවට පිළියම් කලින් යොදලා මතක් කරලා තියෙනවා. නිසා එහෙම වෙනකොට මේ විදියට මෙනෙහි කරලා මේ රාගේ බව දන්නවනේ ඒ රාගයට වැඩ කරන්න තියෙන ආකාර රාශියක් සර්වඥාන්සේ දේශනා කරනවා. ඔක්කොම සතියෙම කෙරෙන්නේ. මේ විතක්ක සන්තාන සූත්‍රයකම පහක් දේශනා කරනවා. අසුභ භාවනාවේ තම ක්‍රමයක් දේශනා කරනවා. ඒවට එක එක පිළියම් ඒ හේතුව මොකද? දැන් ලෙඩේ දාන්නවා. දැන් දන්නවා මේ රාගයක් ඇතිලා තියෙන අන්න පිළියෙමට හිතව දාන්න පුළුවන්. ආන්නේ විදිහට ධර්මානුකූලව නැත්තම් ගුරු උපදේශ රහිතව වැඩ කරන්න ගත්තොත් රාග වැඩි වෙනවා, ද්වේෂ වැඩි වෙනවා, මෝහ වැඩි වෙනවා කියලා චෝදනා කරන්න ඉතියි. කළ බේරුම් කළ දීලා තියෙන්නේ දැන් දන්නේ වෙන්නේ දේ මොකද්ද? ලෙඩේ ලෙඩේ හැටියට දැනගන්න එක. දැනගයි කාය පිළිබඳ වෛද්‍ය විද්‍යාව වැඩියක්ම සල්ලි ගෙවන්න වෙලා තියෙන රෝග අඳුනා ගැනීමට, රෝග නිర్ణයට. કોઈ විශේෂ ප්‍රධාන නගරවල ඉන්න ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරු වයසේ කළාට පස්සේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ඕන තරම් බෙහෙත් දෙන්න පුළුවන්. ඒකට හේතුව මොකද? අපේ ලෙඩ්ඩු රෝග ලක්ෂණ කියන්න දන්නේ. නරියා බල්ලයි කතාවක් කිය කිය ඉනෝ දොස්තර මර්ධයන් වෙච්චා. කමට ආසුද්ධ කරන්න ගියාම අල්ලපු ගෙදර දේවල් කිය කිය. අරමුණ මොකද්ද? මම මේක මෙනෙහි කරනකොට මට වැටුනේ කොහමද? මෙනෙහි කෙරුවේ කොහමද කියලා හතර දෙනෙක් අහනවා. ඊ යවුවත් හරියම නාපෙන් වාගේ. නිකන් හරියට මූණට පැංගිරි මිරිකුවා වාගේ යන්ත වචනයක් කියලා ඒව විස්තර ඕනේ නැහැ. මොනවද එන ඕනේ කරන්නේ? ඕනේ කරන්නේ මේ මොනවද ලාමක කතාවක් විතරයි. ඒක නිසා අර ප්‍රසිද්ධව නිසානවන ප්‍රසිද්ධ කතාවක් තමයි හොඳම විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා තියෙනවා හාමුදුරුවන්ට කවදාකවත් රෝග ලක්ෂණ කීමේ හැකියාවක් නැහැ කියලා. ඒ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ. ඒ වගේ තමයි භාවනා කරන්න පටන් ගන්නතර පස්සේ උගව දෙනෙක් මේ චිත්තානුපස්සනාවෙන් පටන් ගන්නවා. නැත්නම් ධර්මානුපස්සනාවෙන් පටන් ගන්නවා. පරියන්ක විස්තර කියන්නේ පැය කාලක් විතර ගියාට පස්සේ මට මෙහෙම වුණා කියලා. කොහොමද පරියන්කට බැසගත්තේ? කොහොමද අරමුණට බැසගත්තේ? එව්වා එව්වා හිතනවා එව්වා මම පාස්. ඒව අවශ්‍ය නැහැ. ඒව ගුරුවරයාට තේරෙනවා. මට අර ඊයේ කිව්වේ ආන්න එතන. ඒක ඒව මතක තියාගෙන ඉන්න කවුරු හරි ඊයේ කියපු දේවල්. ඒ මේ චිත්තාරපසනට මොනවාක්වත් ඕනේ. ඒකේ තියෙන්නේ පැහැදිලිවම පවතින தත්ත්වේ අර රූප ධර්ම වලට සාපේක්ෂව නාම ධර්ම විකසිත මේ වෙලාව. ඒ නිසා අපි මේ නාම ධර්ම කතා කරන්න එනකොට පැහැදිලිවම පරිසරයේ යත්තා වූ රූප ධර්ම පිළිබඳ සටහන ඇඳිලා තියෙනවා. මගේ ආරමුණ නාසිකාග්‍රේ. එහෙම නැත්නම් උදේ. මම මේක මේ මේ විදිහට මෙනෙහි කරා. මෙනෙහි කරනකොට මෙන්න මෙහෙම වුණා කිව්වන අන්න තියෙනවා ඒකේ මාර්ගපතයක්. එහෙම නැතු හුඟවදනේ පටලවා ගන්නෙ භාවනා නොකර නැත්තන්ගේ වාගෙම තියෙන මේ මිත්‍යා විශ්වාස නිසා. ඉන්සා සතිපට්ඨානේ අපි හැම වෙලාවෙම තේරුම් අරගන්න ඕනේ ඒකේ තියෙන්නේ රේඛීය ක්‍රමයක්. ඒ ක්‍රමයේ කවදාකවත්ම වර්ධින්නේ නැහැ. අපි හැමදාම අයන්නෙන් පටන් ගන්නවා. ඉතින් හුඟක් හිතනා මේ අපි කායන පස්සන වේදනාට පස්සන දැන් කරලා ඉවරයි. දැන් චිත්තානුපස්සනා කරන්නේ අනේ ඔන්න මේ වෙලාවෙත් රාගය මත වෙනවා, ද්වේෂය මත වෙනවා, එපා වෙනවා, මේ කම්මැලි වෙනවා ආදී වශයෙන් මෙව ආපුවාම හිතනවා දැන් භාවනාව කැඩිලා දැන් ගිහිලා කියන්නේ නැහැ. ඉතින් හරියට මේ සල්ලි කර්මයකට අස්සම් කරන්න යනවා වගේ තමයි කමටහන් සුද්ධ කරන්න යන්නේ. හරියම. ඒ මොකද අර ක්‍රමානුකූල වැඩපිළිවෙල දාගෙන තියෙන නිසා. ඒ නිසා අපි තේරුම් අර ගන්න ඕනේ මේ කායනුපස්සනාව වේදනානුපස්සනාව තුලින් රූප ධර්මයන් පිළිබඳ සෑහෙන පරිචයක්. දන්න තේරෙන ගොරෝසු දේවල් තුල සෑහෙන පරිචයක් ඇති කරගත්තට පස්සේ තමයි මේ චිත්තානුපසනාවට එන්නේ. මේ චිත්තානුපසනාවේ සරාගහිත, සදෝසහිත, සමෝහිත, තලෝග දෝෂ මොහසහිතෙහි පැහැදිලිව පෙන්වන ඒවා පෙන්වනකොට හැම තැනම හොඳට කියවලා බලන සතිපට්ඨානේ සරුවචනන්තේ පෙන්වන්නේ කෙලෙසිච්ච හිත තමයි ඉතල මෙනෙහි කරන්නේ. රාග සහිත හිත මෙනෙහි කරපුවාම රාග රහිත හිත අර සහිත හිතට සාපේක්ෂව පේන. ද්වේෂ සහිත හිත මෙනෙහි කරන්න කියනවා. ඒක මෙනෙහි කරනකොට දෝෂ සහිත රහිත හිත පේන. මෝහ සහිත අන්දමන්ද වෙච්ච හිත මෙනෙහි කර ගන්න පුළුවන් නම් අන්දමන්ද නැති මේ විවෘත හිත පේන. ඒ තුනේදිම පේනා තියෙන අකුසල ධර්ම තමයි. අකුසල ධර්ම නැත්තම් අපි කියන අශෝභන පැත්ත දැන් ලෝභ රහිත හිත, ద్వේෂ රහිත හිත, මෝහ රහිත හිත කියන එක ඉච්චරම අපි තේරෙන්නේ නැත්නම් වැටහෙන්නේ නැහැ. නමුත් රාග ద్వේෂම ඔය වැටේ. වැටෙන තැන දන්නවනම් ඒක නැති එක. හොඳ එක. ආන් මේ தත්ත්වෙදී භාවනාවට බැස ගැනීම පහසු වෙන්නේ කෙලෙසිච්ච හිත. එනිසා කෙලෙසිච්ච දාමුත අම අයින් කරලා අපිට කවදාවත් නිවන් ලබන්න බෑ. කෙලෙසිච්ච හිත කෙලෙසිච්ච හිත වශයෙන් දැන ගන්න ඕනේ. ඊට පස්සේ සංකිට්ඨං වාචිත්තං වික්කිට්ඨං වාචිත්තං මේ තුන පිළිබඳව යම් කිසි ප්‍රදේශයකට ගියාට පස්සේ හිත එක්කෝ නිින්දට වැටලා ඇකිලි ගන්නවා එහෙම නැත්නම් හිත විසිරියනවා. භාවනා කරනකොට පැහැදිලිවම මතුවෙන தত্ত্ব දෙකක් මේක. මේ தত্ত্ব පිළිබඳ සාකච්ඡා කරන්නෙත් නෑ. සාකච්ඡා කරන එක හිතන වැරදි කියලා. නමුත් ඉස්සරහත් මේක කොච්චරද වෙලා තියෙනවා. නමුත් මේ චිත්තානුපස්සනාව කරනකොට කවදාවත් මේ නොවිච්ච දේ හොඳට ඉස්සරහට එනවා. හොඳට අරමුණේ හිත තියාගෙනකොට එකපාර නිින්ද ගිහලා අවදිනවා වාගේ අරමුණ නොදැනී ගිහලා එකපාරට මතුවෙනවා. ඒක මේ පිළියම් කරන්ට නූල් බඳින්ට මේ හදිසියේ හදිසේ ප්‍රතිකාර සත්කාරයකට ගෙනියන දෙයක් නෙවෙයි. මේ මෙතෙක් කල් තිබුණු සංකිට හිත, දීන හිත, හැංගෙන හිත. ඊගාට විචිත්ත වෙනවා. මේ ඊයේ හොඳට භාවනා හොඳයි. අද කිසිම හේතුවක් නැතුව මොනම තාලයකටවත් අරමුණට හිටියන්නේ. ඉතින් අපි හිතනවා මේක හිතත් භාවනා කරලා තමයි කතා කරන්න ඕනේ. අද නම් මොකක් හරි වැරදිලා කියලා. වැරදිලා නෙවෙයි. තිබුණ වැරද්ද දැනගත්තා. මේ සංකීර්ත හිත, විකීර්ත හිත කියන මේ හතරවෙනි එක තමයි මේක ඉත්තානපසනාව පෙන්වන්නේ. මෙන්න මේ தත්ත්ව තේරුම් ගත්තට පස්සේ තමයි අපිට මහත්ගත හිතක් අමහත්ගත හිතක් කියන එක තේරුම් ගන්න පුළුවන්. වෙන විදිහට කියනවනේ නීවරණ ධර්ම පිළිබඳව යම් කිසි ආවත් නීවරණ මෙනෙහි කරනවා සතියේ. නාවත් ඒ බව දැනගන්න. ආනේ විදිහට ගියාට පස්සේ තමයි දැන් මගේ හිත මහත්ගතයි. එහෙම නැත්නම් අර්පණාවකට සූදානම් නැත්නම් අර්පණා මට්ටමේ. දැන් නේ ආනේ වෙලාව වෙනකොට සර්වඥාන්සේ පෙන්වලා දෙන්නේ හොඳ පැත්ත ඉස්සරහට කළා මෙනෙහි කිරීම. මහත්ගත හිත දැක්කට පස්සේ ආ මේ ඊයනම් භාවනාව කොච්චරද හොඳයි සමතෙත් හොඳයි විපස්සනා හොඳයි අද හොඳ නැහැ. නමුත් ඒක පිළිබඳව කිසි පැකිලීමක්වත් වැරදි බංගලොත් අදහසක්වත් හොඳ නැති බව දාන්නේ. ඒ වෙලාවේදී කොහොමද ආහාර රුචිය කොහොමද නිින්ද කොහොමද නෑමට කැමර ශරීර පිළිබඳ ආශාව අනුන් පිළිබඳ පිළිබඳ ආකල්ප හොඳට Tamanට වැටහෙනවා ප්‍රියමනාපණය. උඹ නොදකින් කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් ඒකයි මේ කමට අනුසුද්ධ කිරීමට සාකච්ඡා කිරීමට මේ වගේ දේවල් ඉදිරිපත් කර ගැනීමට පැකිලෙන්නේ. නමුත් පැකිලෙන්න පැකිලෙන්න ඒවා වැඩ. ඒ මහත්ගත හිත හොඳට තේරුම් ගත්තට පස්සේ සවුත්තරං චිත්තං අනුත්තරං චිත්තං. ඒක හොඳට සාමාන්‍ය හොඳ සම්ප්‍රදාන වල අටුව ආවිස්තර කරලා පෙන්නන්නේ මේක රූප අධ්‍යාන අරූප අධ්‍යාන වාගේ. ඒ නිසා මහත්ගත ආමහත්ගත සවුත්තර අනුත්තරහි සමතේ හොඳට ධ්‍යාන මට්ටමට වඩපු යත්තන්ගේ භාවනා කොටසක් වශයෙන් තේරෙන්නේ. නමුත් මේක විපස්සනා කරනකොට ඒ තරමටම ප්‍රකටව නොපෙනුනාට මේ தත්ත්වන වලට එනවා. ඊගෙන தත්ත්වයන් වෙනදා දන්න දේවල් වල සාධාරණට සාපේක්ෂව සම්බන්ධ කරලා මේවා පැහැදිලිවම අඩු ගන්න තමන්ගේ පොත කරින් දීලා ගන්නවා. කියන්න තරම් ලැජ්ජයි නම් කියන්න තරම් කාරණාවක් නෙමෙයි කියලා හිතනවනම් මේවා එනකොට මොකද හිතේ தත්ත්වය? මේවා එනකොට මොකද ආහාරයට හිත? කොහොමද ඍතුවට හිත? කොහොමද තමන්ගේ හිත පිළිබඳ හිත ආදි වශයෙන් මේ සම්බන්ධතා හොඳට ලියනවා නම් ඒක ගැඹුරු සජීවී ධර්මයක් තමන්ගේ පොතේ තැන්පත් වෙනවා උංගව දෙනෙක් ඒක දන්නේ නැතුව ඒවා එනකොට ඒවා මග අරින්න හදනවා මොනම හරි ක්‍රමයකින් හිත නැගිටවා ගන්න හදනවා වෙන මේ ධර්ම අවබෝධ කිරීමෙන් තොරව එන්නේ ඒ தත්ත්ව තම දිගට ආව එන්නේ බොහෝම කලාතුරකින්. ඒ ආව වෙලාවේදී ඒකේ වගතුක විස්තර සහිතව සටහන් කර ගන්නවා. අපි දන්නවා පක්ෂීන් පිළිබඳව ඉගෙන ගන්න ශාස්ත්‍රයේදී දුර්ලභවාදී පක්ෂයක් හම්බුනොත් ඒ පක්ෂයාගේ දිග්ග පළල වර්ණ ඔක්කොම හැකිතාක් දුරට සටහන් කරලා තමයි ඌ මුදාහරි. ඒ වගේ තමයි අපිට හොඳට භාවනා කරන වෙලාවේදී නිදිමත. તો හරි බය. බය වෙන දෙයක් නෑ මේක ඒකාන්තයෙන්ම සංකීර්ත හිත භාවනා හැදිමා දුර ගන්නට ඕන. වික්ෂිප්ත හිත විහිරි යන හිත භාවනාවේ හඳුනා ගන්නවා. ඒ தত্ত্ব ඒ කියන්නේ ඔය කියන විදිහට සීලයට අදාළ කොටස්, සමතේට අදාළ කොටස් එක්කෝම පෙන්වුවාට පස්සේ තමයි හිත සමාහිත අසමාහිත කියන විදිහට තමන්ට තේරුම් ගන්න පුළුවන් දැන් ඕන සත්පුරුෂ පැත්තට හිත යනවා මේ ආර්ය පැත්තට හිත යනවා උත්තම පැත්තට හිත යනවා සමහරලාට ඒව මොනවාක් අත්‍යන්ත වාර ගිහි ධර්ම කරපු වැරදි නානා ප්‍රදේවල් කුණු වෙන්න පටන් ගන්නවා. ඒ වුණත් මේක විපස්සනාට අල්ලනවා. විපස්සනාට අහු වෙනවා. අන්න එදාට තමයි භාවනාව විපස්සනා භාවනාව හොඳට සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේදී සමහර වෙලාවට ගඟේ වම් යුරේ හැපෙන වෙලාවලුත් කියනවා දකුණු යුරේ හැපෙන වෙලාවලුත් කියනවා. ඒ නිසා සමහර වෙලාවල් වලට හොඳට හිත පැහැදිලි නමුත් මේ පැහැදිලි තත්ත්වය යටතේදී Tamanට පේනවා කිසිම හොඳක් නම් හිතේ නැහැ. නරක දේවල් දෝරේ ගලනවා. නමුත් Taman තෙමිලා නැහැ. පෙඟිලා නැහැ. ඒ දිහා ගන්න බව දැක ගන්න පුළුවන්. ආන්නේ විදිහට මේ හිතේ අසමජ්ජාති හිත කියලා අපි සමාහලට කියන්නේ වගේ තමයි අසමාහිත හිත. මෙන්න මේ தත්ත්ව ඔක්කොම දැකලා වෙන විදිහට කියනවා නම් තුවාල තිබුණ සැරව ටික ඔක්කොම එළියට ගියාට පස්සේ තමයි වේදේ. විමුක්තං වාචිත්තං අවිමුක්තං වාචිත්තං. එතකොට හිත විමුක්තියට ලෑස්ති. ඒ ඔක්කොම தත්ත්ව මේ චිත්තානුපස්සනාවෙත් මුල සිතාක දක්වාම දේශනා වෙනවා. නමුත් අර චිත්තානුපස්සනාවේ මුලින් සඳහන් වෙන රාග, ద్వේෂ, මෝහ ආදී தත්ත්ව වලට එන්න කායනුපස්සනාවේ වේදනානුපස්සනාවේ ලොකු පෙළගැස්මක් වෙනවා. ඒ නිසා සාමාන්‍ය චිත්තානුපස්සනාවෙන් ආරම්භ කරන අවස්ථාවල් නැහැ. ආරම්භ කරන අවස්ථාවල් සඳහන් වෙනවා හොඳ සමාධියක් ඇති කෙනා නාම ධර්ම වලින් භාවනා පටන් ගන්න වෙලාව. මොකද ඔහුට ඒ වෙනකොට සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ බාධා නැහැ. විපස්සනා යෝගාවචරයට නම් හොඳම වැඩේ තමයි අර ගොරෝසු කායන පස්සනාවේ පටන් ගන්න. ඒ වගේම තමයි චිත්තානුපස්සනා භාවනාවට අදාළව භාවනාව ගෙන යන වෙලාවක හිත වැටුණොත් පිළියම් කරගන්න බැරි තත්ත්වයට වැටුණොත් වහාම තමන් හිතපු මුල් පියවරට යන එකයි හොඳම වැඩේ. ආයෙත් තමන්න තේරෙන කයට යනවා. ආයෙත් තමන්න තේරෙන වේදනාවට දීලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ භාවනා වැඩපිළිවෙල අයනු ආයනු කියන තැනදලා ඉස්සරහට කරගෙන යනවා. ඒක නිසා මේ ධර්මයට භාවනා නොකර කොච්චර අර මුල් ප්‍රදේශයේ සතිපට්ඨාන කීවක වැඩි කියත් මේ වගේ අත්දැකීමක් එන්නේ නැහැ. ඒ වගේම තමයි භාවනා කරනකොට ගොඩේකට කීයට වැඩි පිරිසකට මේ අත්දැකීම් රාශියක් තියෙනවා. නමුත් මේ අත්දැකීම වල තියෙන වටිනාකම අර සීරිවාණි ජාතකයේ අර අත්තම්මට හම් වෙච්ච දැලි වළඳ වාගේ තමයි මේ හිතාගෙන. නමුත් මේ බෝසත් වෙලෙන්දට වාගේ ඒක දකිනකොට මේක හූරලා බලලා මේකේ දඹරත්තරන බලා ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවනම් කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. එහෙමනම් මෙච්චර මේ වස් කාලේ ඉවර වෙනකම් ඉන්න ඕනේ කියලා හංගීමක් නැහැ. එහෙම නැත්නම් මම ලබනාත්මට යන්න ඕන කියලා හැඟීමක් නැහැ. වහාම Tamanට මේ දේ කරගන්න පුළුවන්. ඒ නිසා චිත්තානුපස්සනාව බොහොම ශීක්‍ර ක්‍රමයක්. කොහොම ධර්ම කොටාස බොහොම ලං කරලා දෙනවා. නමුත් මේ එන වේගෙට එන ප්‍රතිඵල රාශිය දරා ගන්න තරම් අපේ චිත්ත සංතාන පිසිතුමයි. විචිත්ත සංතාන වැඩ කරන්නේ නිතරම තර්ක මනසයරද. ඒ මනසයරදගේ පාචකරණයකමයි. පසුබාහනයකමයි. එලෙසල හැටි එකයි. එලෙසල හැටිමේ මේක මිලාන කරනවා. පසුබානවා. ඇදලා දානවා. තමයි චිත්තානුපසන ආදී එක පෙන්වන්න හදන ඉස්සලාම මතක තියාගන්න කියනවා මේ හිත දඹරත්තරලක් වගේ. වටිනා දේ වැඩ කද්දී තමයි වැඩි. ඒ නිසා අපි මේ පිට තියෙන දේ කන පිට හරවලා ඇතුලේ තියෙන දේ පිටට අරගෙන මේ දේ බලන්න පුළුවන් අපිට තේරෙන පටන් අරගන්නේ අපි මේ ලැබපු ආත්මේ කාන්තෙම මේ බුද්ධෝත්පාද කාලයක මනුස්සාත්ම භාවයක් ලැබිලා ක්ෂණ සම්පත්තිය ඇතිව, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්මානුධර්ම ධර්ම ශ්‍රවණය මේ පැවිද්ද කියන ඒ සියලු අංග සම්පූර්ණ වෙලා ඉඳද්දි අපි මොකද්දෝ තව බලහන් ඉන්න ගතියක් පේන්නේ. ඒකට හේතුව මේ චිත්තානුපසනාව දැක්කේ නැහැ. මේ හිත තමරත්තනක් අපි ඉන්නේ ඒකේ නමුත් ඒක මතු කරගන්නා හැටි දන්නේ නැති අඩුපාඩුව නිසා. ඒ නිසා සාරුවචනාංශය අවසානයේ බලනකොට අපිට මොනවත්ක්වත් දීලා නැහැ. උනාට කියන්නෙත් නෑ මොනවද දුන්නා කියලා. උනාට දේශනා ගන්න මෙන්න බාහිර. මේ විනී ලෝකයේ අභිජ්ජා දෝමනසං කියන විදිහට ඒ ಗುಣ හතර ඇති කෙනාට වැඩි කල්යත් එක්කයි. ඒක තේරුම් ගන්න. ඒ ඒ දේ ඔය කායනුපසනාවට වඩා බොහෝ විචිත්‍රයි මේ චිත්තානුපසනාවයි. වේදනානුපසනාවට වඩා විචිත්‍රයි. ධම්මානුපසනාවට වඩා විචිත්‍රයි. ඒ නිසාම දෝ සතිපට්ඨාන භාවනායි තාම පුංචි පරිච්ඡේදය සඳහන් වෙන චිත්තානුපසනාව. ඒක අපි හිතා ගන්න ඕනේ අපේ වැඩපිළිවෙල වල ගොඩක් ග්‍රන්ථ ස්ථාන, කැටලොග් ස්ථාන, එහෙම නැත්නම් කරත්තේ ඉස්සරහාද, අශ්‍රය ඉස්සරහාද කියලා පටලවාගත්ත ස්ථාන රාශියක් මෙතන යටිපහුව වෙනවා. ඒ නිසා මේ මෙතෙන් ආපුවාම අදිසි විනිශ්චයකට යන්නේ නැතුව පුරුදු තාලෙට මෙනේ කරමින් මේක සුද්ධ කර ගන්නවනම් අපිට අපි පිළිබඳවම වූ සන්තෝෂයක්. හුඟක් හැකි සංඥාවක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් තියෙන අඩු ගානේ අපි භාවනා කරගෙන ඉන්නවනේ කියන කයි ලොකු දෙයක්. ඒ නිසා සියලු දෙනාටම ඒ තම තමන් දන්න මුළු ධර්ම කරුණු රාශියක් මේ අතට ආව තියෙනවා. ඒකෙන් භාවනා කරන ලබන අධ්‍යක්ෂ රාශියක් තියෙන බව හිතනකොට පේනවා. නමුත් කියන්න හදනකොට නම් කියන්නේ ගාක් වෙලාවට කුස්කාපු පැත්ත. නමුත් ඒක අයින් කරලා හැකි සංඥාවක් ඇති කරගෙන මේ දඹරත්තරණක් වගේ දේ ඉස්සරහට ගත්තොත් අද බුද්ධ ශාසනයට අවශ්‍ය කරන තාමත් වැදගත් දේ අත්‍යවශ්‍ය සාධක ඒකයි. මේ දේෙන් තමයි අපි හිතා ගන්න තියෙන්නේ මේ බුද්ධ ශාසනය තව කැඳ වේලක් ගා ගන්න තරමට හරි දික් කරනවා නම් දික් කරන්න පුළුවන් මේක කරන අයට මිසක්වා මේක වහල් ඔය අනම්මන ලාමක අලංකාර අඳුර වැඩ වලින් නෙවෙයි. ඒ නිසා හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්න ඕනේ මේක පිළිබඳව අපේ හිතේ යම් පෙළගැස්මක් යම් කිසි විදියක නිසි අවබෝධයක් ඇති වුණොත් ඒක පුද්ගලික දෙයක් කියලා හිතන්න බෑ. ඒක ඒකාන්තයෙන්ම මුළු පරිසරයමත් බලපාන මුළු ලෝකෙටමත් බලපාන. අපේත් මුළු සංසාරෙටම බලපාන. ඉතින් අපි නිතරම බලාපොරොත්තු වෙන්න මේ අමුත් අපේ ගෙදරට එයි. දොර ඇරලා තියන්න. චිත්තානුපසනාවට ඕන තරම් ඉඩ තියෙනවා අපේ හිත ඒකට සාදර වෙන්න ඕන නිසා සියලු දිනාටම ඒ ආතාපි සම්පජානෝ සතිමා කියන ගුණ ඇති කරමින් වෙන විදිහට කියනනම් සද්ධා විදේස සමාධි ප්‍රඥා කියන ධර්ම වඩා ගන්නද අද මේ ධර්ම කොටාදිත් හේතු වේවා තම තමන්ගේ භාවනා අධ්‍යක්ෂණොත් හේතු වේවා කියන කාරණික <clears throat> ආශිර්වාදයක් එක්ක අදට නියමිත ධර්ම දේශනාව මෙතේ සමාරා එත්තාවතාට අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතාට අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පතාකාදත්තා ච බුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තාජ බුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාජ බුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥා